<coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවක් පවත්වන හැම වෙලාවෙම ඊට සමගාමීව දේශනා මාලාවක් පවත්වනවා. අපි තියේ දේශනාවල් දේශනා මාලාවක් විදියට දේශනාවලියක් විදියටමයි පවත්වන්නේ. ඒ මොකද එතකොට අපිට එක මාතෘකාවක ගැඹුරට බැස ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේ වෙලාවේදී ඒ ඉස්සරහා තියාගත්ත නැත්නම් මේ උද්දුත කරගත්ත පාඨයේ සඳහන් වෙන පරිදි මේ වැඩමුළුව සඳහා මේ දුක්ඛ කියන පදය සාමාන්‍ය අපි සිංහලේ දුක වශයෙන් සඳහන් වෙන පාඨයයි ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපිට උද්ෘතය උපුටා දැක්වීම ලබා ගන්න ලබා ගත්තේ නිබ්බේධික සූත්‍රයෙන්. ඒ නිබ්බේධික සූත්‍රය සරුවචනාංශ විසින් දේශනා කරන්න යෙදිලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් අංගුත්තර නිකායේ චක්කනිපාතේ සංග්‍රහ කරලා තියෙනවා. අපි මේ සූත්‍රයේ සඳහන් ඒ වගේ මාතෘකා එක එක ගානේ අරගෙන දැන් වැඩමුළු පහක් පවත්ලා තියෙනවා මේ 6 වෙනි එක. ඒ මොකද මේ සූත්‍රයේ නිබ්බේදේ පිනිස නැත්නම් නිරෝයේදේ පිනිස නිවන පිනිස පෙත් මාවත් දොර විවර කවුළු හයක් සරුවචනාංශයෙන් පෙන්නනවා. ඒ එක එකක් අපිට ගොඩාක් තොරතුරු අරන් දෙනවා සමහර විටක එක එක චරිත වලට එක එක ගැලපෙනවා වෙන්න ඇති. එහෙම නැත්නම් කොයි එකෙත් වගේ එකම න්‍යාය පත්‍රයකට අනුව එහෙම නැත්නම් එකම විස්තෘතයක් අනුව විස්තර කරමින් තමයි සරුවචනචය යන්නේ. ඉතින් පළවෙනිම තිබුණේ ඒකේ කාමයේ පිළිබඳව ඊට පස්සේ වේදනා චෛතසිකයේ පිළිබඳව ඊට පස්සේ සංඥා චෛතසිකයේ පිළිබඳව ඊට පස්සේ ආශ්‍රව ධර්ම පිළිබඳව පසුගිය වැඩමුළුවට අපි ගත්තේ ඒකෙම තිබිච්ච කම්ම කියන මාතෘකාව. ඉතින් ඒක එකක් ඒ ඒ මාතෘකාව යටතේ නිවන් මගක් නිවන් පෙත සකස් කරලා තියෙනවා. ඒ අනුව 6 වෙනි එක තමයි මේ දුක්ඛ කියන පදේ. ඉතින් ඒ අනුව දුක් ගෙවන් කිරීමේ මාර්ගය සරුවචනාංශයෙන් පෙන්න දෙන්නයි මේ මාතෘකාව ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අද ගිය පාර වැඩමුළුවේදී මතක් කරා වගේ සාමාන්‍ය බෞද්ධයෙක්ගෙන් අහුවනම් නිවන් ලබන මාර්ගය කියලා දුක අයින් කිරීමක් ගැන තමයි කතා කරන්නේ. දුක ගැන හැදෑරීමක් හෝ දුක හරහා නිවන් ලබන කතාවක් නැති තරමට ඒක වරදොල වටහා ගැනීමට ලක් වෙලා තියෙනවා. නමුත් සර්වචනංශයේ මේ නිබ්බේධික සූත්‍රයේ මේ කාමයේ කියලා නැත්නම් කෙලෙසයක් වශයෙන් දක්වන ඒ භයානකම අකුසල කර්මයේ හරහා තමයි නිවන විස්තර කරලා දෙන්නේ. ඒ වගේම වේදනා චෛතසිකය හරහා සංඥාව හරහා ආශ්‍රව ධර්ම හරහා කර්මය හරහා ඒ වගේම මේ කියන දුක හරහා. ඒ නිසා ඒ වයිදී මේ ආමන්ත්‍රණය කරන පිරිස සර්වචනන්සේගේ ඉගැන්වීම පිළිබඳ සෑහෙන දුරට අවබෝධයක් ඇති පිරිසකට කරපු කතාවක් වගේ තමයි පේන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි අබෞද්ධ කෙනෙක් ඇවිල්ලා බෞද්ධකින් ඇහුවොත් දුක ගෙවන් කිරීමේ මාර්ගය මොකද්ද කියලා කියාවි මම පිටිම ලක්ෂයේ තියෙන පූජාවල් ලක්ෂයක් කරන්න කියලා. එහෙම නැත්නම් සාංගික දාන මෙච්චරක් දෙන්න කියාවි. එහෙම නැත්නම් කටින පිංකම් මෙච්චරක් කරන්න කියලා. නැත්නම් දඹදිව යන්න කියලා. ඉතින් নানা ප්‍රකාර කියද්දී සර්වචනාංශයේ මේ වගේ තැනක ඒ අපි කියන ප්‍රතිපදා මොකක්වත් නැහැ. සර්වචනාංශ අපිට ආරාධනා කරන්නේ මේ සාසරේ අපි බඳින කාරණාවක් අරගෙන කාමයේ හෝ වේවා දුක හෝ වේවා කර්මයේ හෝ වේවා ඒක පිළිබඳව ඉතාමත්ම සූක්ෂමව සලකා බැලීම හරහා ඒ තුලින්ම ලින්දසට කිමිනිය ලින් කටෙන් කොට එන ක්‍රමයක්. ඉතින් ඒක නිසා නිකන් බැලු බැලමට පේන්නේ මේ වගේ දේශනා ආරම්භක යෝගාවචරිකට හෝ බුද්ධ ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට උගක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මොකද බොහොම ශාස්ත්‍රීය පැත්තත් දාර්ශනික පැත්තත් තමයි කතා කරන්නේ. ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මේ දුක පිළිබඳව මේ වගේ සවිස්තරාත්මකව කෙනෙකුට කීතියෝදලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා ඔය කියන දාණයෙන් තොරව. ඔය කියන සීලෙන් තොරව. ඔය කියන සමාධියෙන් තොරව. නමුත් ඒ දාන සීල භාවනා සමාධි භාවනා වශයෙන් කොච්චර කරත් කවදා හෝ මේ ධර්මතාවයක් විනිවිද දැක් ගන්න දන්නේ නැත්නම් බලා ගන්න බැරි නම් එළඹ සිටි කෙනෙක් පාටපත් වෙන්න පුළුවන් සුදුස්සෙක් පාටපත් වෙන්න පුළුවන් නමුත් ඒක ඒ තරණය කරපු කෙනෙක් ඉක්මවපු කෙනෙක් පාටපත් වෙන්න බෑ. ඉතින් අපි දන්නේ මේ වැනි ස්වභාවක කී දෙනෙක් ඒ වගේ දානෙන් සීලෙන් සමාධියෙන් අංග සම්පූර්ණ වෙලා මේක අහන්න සුදුසු මේකට පිං ඇතියත් ඉන්නවාද එහෙම නැත්නම් මේක ඇහිල්ලෙන් සාමාන්‍ය සුත්තමේ ඥානයක් පමණක්ද ලබන්නේ එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් සරකා බැලීමක් කියන්නේ කියන එක අපි හදිස්සි වෙන්න ඕනේ නෑ අපි උත්සාහ කරන්න ඕනේ මෙවැනි ධර්මතාවයක් නැත්නම් ධර්ම දේශනාවක් නැත්නම් මෙවැනි මාතෘකාවක් හරහා අපි මේ කරගෙන යන භාවනා වැඩමුළුවට සුතමේ වශයෙන්මුත් අනුග්‍රහයක් ධෛර්යයක්. චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් තර්ක ඥාන වශයෙන්මුත් යම්කිසි අනුග්‍රහයක්. ඒ අවසානයේ තියෙන භාවනාමේ වශයෙන්ුත් අනුග්‍රහයක් ලැබෙනවනම් ආ ඉතින් ඒක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් බණ භාවනා කරන කෙනෙකුට ඇසිය යුත්තක් කියලා. ඉතින් ඒ නිසා මේ මේ දේශනාව නැත්තම් මේ වැඩමුළුවේදී මේ කරන දේශනාව සරල සමාන්තරව මීට කලින් කරපු ඒ වැඩමුළු පහේදිත් ඒහා සමානව දේශනා වෙලා තිනවා. හැබැයි එක එක මාතෘකා යටතේ. ඉතින් මේක කලින් නැවතත් මතක් කරනවා මේ දුක කියන පදේ අරගෙන තමයි සරුවචනාංශ මෙතන විස්තර කරන්නේ. පරණෙව්ව ඇහුවොත් තේරෙයි. කාමයේ කියන මාතෘකාව ගත්තත් කාමයේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. කාමේ නිදාන සම්භවය දැනගන්න. විවිධ වර්ග කාමයාගේ විවිධ ආකාර දැනගන්න කාමයාගේ විපාක දැනගන්න නිරෝධය දැනගන්න නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්න. ඉතින් ඒක දැනගෙන කාම කියන එක මෙතන දුක්ඛ කියන පදේ යොදලා ඒ විදිහටමයි යන්නේ. ඒ නිසා ආරම්භක දේශනාවේදී අපි ගන්න කාලය තුල උත්සාහ කරන්න බලක් බලාපොරොත්තු වෙන්නේ දුක්ඛං බික්කවේ වේදිතබ්බං කියන මේ දුක පිළිබඳව සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න ආවොත් කෙනෙක් දත යුතුයි කියලා සරුවචනාංශය කියලා තියෙන පාඩය. දුක්ඛම්බිකවේ වේදිතබ්බං ඒ කියන්නේ ඒක දකින්නත් ඕනේ ඒ සංසාරේ බය සංවේගය ඇති වෙන ආකාරයට. ඊට පස්සේ සංසාරයෙන් ගැලවෙන ආකාරයට. එහෙම නැතුව මේ දුක්ඛ නැත්නම් දුක්ඛ කියන මේ தത്വයට මුණ දෙන්න පුළුවන් ගොඩක් ආකාර තියෙනවා. සර්වචන් වහන්සේ අවසාන භවයේ ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති භවයේ රජසප්ප විඳිනකොට දුකේ අනිත් පැත්ත ඒ පුරංගනාවන්ගෙන් සහිතව රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිකා සහිතව කිසිම දුකක් දකින්න නැතුව වින්දා. ඒක කොච්චර දුර දිගට ගියාද කියනවනම් පළවෙනි දවසේම ජරා ව්‍යාධි මරණ ආදී දුක දැකපු දවසේම මේ කරගෙන යන විකාරේ මේ කරන යන සංකප්පෑම මේ කරන යන කුතිම භාවයෙන් පැනලා ගිහිල්ලා සම්පූර්ණ හය අවුරුද්දක් ඒ දුෂ්කරවත පුරනකොට ඒ දුකේ ස්වභාවය දැක්කා මිනිස්සුන්ට දරන්න පුළුවන් අන්තිම යන්නම පුළුවන් අඩියට ගියා මේ දෙකේදිම අපිට හිතා ගන්න බෑ ඒ සිද්ධාර්ථ ගෞතම කුමාරතුමා නැත්නම් යුවරජතුමා විඳපු සැප අපි මේ ජීවිතේ විඳලා නැතුව ඇති. ඒ වගේම ඒ දුෂ්කරවත පුරණ කාලේ එතුමා ඒ කරපු ඒ දුෂ්කර ක්‍රියා අපිට තාම හම්බෙලා නැතුව ඇති. ඉතින් ඒක නිසා ඒව ඔක්කොම ආબોධය ඇතුව ਸਰවඥාන්සේ ලබාගත් මේ ਸਰවඥතා ඥාණය සම්පූර්ණ සපිරි සුපිරි ਸਰවඥතා ඥාණය. ඊට පස්සේ උන්වහන්සේ දේශනාවෙම සඳහන් කළා තියෙනවා දුක්ඛකන්දෝපම සූත්‍ර වගේ තැන්වල මහණෙනි මම මේ වගේ විශාල පරාසයක් කරා ලැබිය යුතු අත්දැකීම් සේරම ලබලයි මම මේ කතා කරන්නේ ඒ නිසා උඹලට මං වාගෙම මේ සංසාරෙන් එගොඩ වෙන්න ඕන නම් අරතරම් පරිශන කර කර ඉන්න ඕනේ මම හරියට අර අන්ත අතහැරලා ඒ සැප මාර්ගයේ මැද මාර්ගයේ පෙන්ලා දීලා තියෙනවා ඒක නිසා ඒ අන්ත යම් යම් විදිහට අපි ගත කරපු ජීවිතවල සංසාරේ හෝ මේ ජීවිතය අපි එකිනෙකා වෙන් වෙන් ආකාරවලට ලබලා තියෙනවා. නමුත් අපිට කියන්න බෑ කවදාහකවත්. සර්වඥතා ඥානය ලබන තරම් ඒ පුළුල් පරාසයක් අපි විඳලා නැහැ. අපි අතරමැද තියෙන්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ පෙන්ලා දෙනවා. මෙන්න මේ ටික කරනවා නම් ඒ මම අර විශාල පරාසයකින් ලබාගත් ඒ අත්දැකීම් සියල්ලකම ලබන්න වූ ඵලය ලබා ගන්න පුළුවන් කියලා. ඒක නිසා සර්වචන් වහන්සේගෙම ප්‍රකාශයක් තියෙනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා කිය. සරුවචන් මහන්සේ මේ මේ භාවනා වැඩපිළිවෙලයේදී ගත කරන සත්‍යයගේ විතරක් නෙවෙයි કોઈ සත්‍යයගෙත් එන්න පෙළඹෙන්න තියෙන දුක් රාශියක් වළක්වලා තියෙනවා මම ඕක කරලා තියෙනවා ඕක වැරදි ඕක කරන්න එපා කිය. ඒක කාමසුකල්ලිකාන යෝගයේ පැත්තටත් මුගක් පරිශන කරලා තියෙනවා. අත්ති කිලමතාන යෝගයේ කියලා තමන්ට තමන් දුක් දෙන ආත්ම ක්‍රමතේ කරන පැත්තෙම ගොඩක් අත්දැකීම් සහිතව කියනවා. උඹලා මේ ඔක්කොම කරන්න ගත්තොත් ඒක ජීවිතයක් ඇතුළත නිවන් ලබන්නවක් සත්‍ය අවබෝධවත් කරන්න බෑ. එනිසා මේ මේ දේවල් මම මේ මේ විදිහට කරලා තියෙනවා මම මගේ ප්‍රතිපදාවෙන් බැහැර කරනවා. මං කියන දේ අහලා ඒවට දුක් ගන්න එපා. ඒවට හිත කරදර ගන්න එපා. මෙන්න මැදමාවත තියෙනවා. ඒ වගේම මේ මැදමාවතක් හොයාගෙන කිලවරට යන්න ඔය ਸਰවචනාංශي ඇඳපු ඉර දිගේ නෙවෙයි නම් යන්නේ පින්නන සමීකරණේ දිගේ නෙවෙයි නම් යන්නේ අවුරුදු 7කින් වගේ කියන කතාව සතිපට්ඨානෙ කෙරෙන්නේ කරන්න පුළුවන් වෙන්නේ උන්වංශාර දෙපාර්ශවය නැත්නම් අන්ත දෙක දුරුවන් කරන්න කටයුතු කළා වගේම මැදමාවත පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් ඇති කරලා තියෙනවා. ඇති කරලා ඒක කරගෙන කරගෙන යනකොට කීටි කාලයකින් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කවදාකවත් මනුෂ්‍යකට මනුෂ්‍ය ජීවිතයක් ඇතුළත Taman විසින් හොයාගෙන මේක කරන්න බෑ. ඒ නිසා ලැබෙන්න තියෙන විශාල සැප ප්‍රදේශයක් ਸਰවචන්නාංශයේ ප්‍රතිපදාව හරහා අපිට කියන්න බං ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හරහා අපිට ලං කරලා දීලා තියෙනවා. ඒ නිසා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා මිනිසෙකුට හිතා ගන්න බැරි. මිනිස් ජීවිතයක් ඇතුළත කරගන්න බෑයි කියලා බුදුහාමුදුරු බුදු වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියානු සමාජයේ තිබුණු විදිහට බැහැර කරලා තිබුණ දෙයක් බුදුචාන්සේ මරණයෙන් මෙපිට මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදිහට ඒක ප්‍රතිපදාවක් ආනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට දේශනා කරපු නිසා මිනිසෙකුට ලබා ගන්න බැරි සැප රාශියක් ලබා දීමට බුදුජානනාංශයේ උපකාරී වුණා. ඉතින් මේකෙන් අද අපි අරගෙන තියෙන්නේ මේ දුක කියන මාතෘකාව. මේ මාතෘකාව පිළිබඳව මේ ਸਰවචන් වහන්සේ කියන මේ බණ අහන්න කැමති කෙනෙකුට දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං කියලා මාතෘකාවක් තියලා උන්වහන්සේ මේ මාතෘකාවට උත්තර සපේනවා. මොකද්ද මේ දුක කියලා මේ නිබ්බේධික සූත්‍ර සීමාව ඇතුළත දුක කියලා කොහොමද අර්ථකථනයක් දෙන්නේ? දුක කියන එකේ බුදුහාමුදුරන්ගේ අදි වචනේ මොකද්ද? එහෙම නැත්නම් නිර්වචනේ මොකද්ද කියලා. මොකද අපි මොනම දෙයක් හරි වගේ සදී පැහැදී යෙදී ගත කරනකොට අපිට මේ එක එක වචනයකට අනිරුක්ති දෙන්න වෙනවා. අදි වචන දෙන්න වෙනවා. ඒ වගේම නිර්වචන කරන්න වෙනවා. එතකොට තමයි ඒ දී ඇති පරිසරය යටතේ මේ වචනෙන් අදහසන්නේ මේකයි කියලා කියන්නේ. ඒකෙදි ඉස්සෙල්ලාම ලෝකේ වගේ ව්‍යාකරණයක් තියාගත්තේ හරුවචන් වහන්සේ. උන්වහන්සේ දුක්ඛම් බික්කවේ වේදිතබ්බං කියලා ඒ දුක කියන්නේ මොකද්ද? මම මේ දුක කියලා යමක් අදහස් කරනම් ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මම දුක දත යුතුයි කියලා දැන් ඔයාලට පොඩ්ඩකට ඉස්සලා කිව්වා. මතක් කරා මොකද්ද මගෙන් අදහස් කරන්න කියලා සරුවච්චන් වහන්සේ මහතිරදේ හයක් වූ මාතෘකාවේ පළවෙනි එකට අවධානය යොමු කරනවා. යොමු කළා කියනවා දුක ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං යම් පිච්ඡං නලවති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒකට තමයි හිතනවා මෙතන ඉන්න උගෝ දෙනෙක් අහන්න ලැබිලා ඇති. මේ තමයි සරුවචන් වහන්සේ දුක කියන එක නිර්වචනය කරන්න හැටි. පොඩි පොඩි වෙනස්කම් මේකේ තියෙනවා. මේ අවස්ථානුකූලව නමුත් සාමාන්‍ය සම්මත ලෝකයේ බුදුජානනාංශයේ දුක නිර්වචනය කරන්නේ මේ විදිහට. මේ විදිහට නිර්වචනය කරලා සරුවචන් වහන්සේ ඒ දුක අවබෝධ කිරීමට එළඹ පෙළඹ වාසය කරන්නා වූ යෝගාවචරණ සඳහන් කළා තියෙනවා. මේක හාත්පසීම දක්වන්න ඕනේ. මේක හාත්පසීම දැනගන්න ඕනේ. ಜಾති දුක කියලා මේ සරුවචනංශයේ යමක් අදහස් කරනවාද දුක අවබෝධ කිරීම අදහසින් ඒක මග අරවලා නෙවෙයි නිවන් දකින්නේ ඒක හරහා යමින්මයි. ඒක විනිවිදීමයි. ඒ විනිවිදීම සඳහා දත යුත් දත යුතුයි. දාච ජාති දුක දැනගන්න ඕන. ජරා දුක කියලා කියන්නේ දි รา පත් වීම. පත් වෙල මොහොතේ ඉඳලාම දිරනවා. ඒ ජරා දුක දත යුතුයි. ව්‍යාධිය කියලා කියන්නේ ලෙඩ රෝග, ආබාධ. ඒ දුක් කරා පැමිණෙන දුක් කියලා මෙව අපි පසු කාලින සිංහල ලස්සන වචනයක් හදලා තිනවා. මෙනි දුක් කියලා. පැමිණි දුක් පැණි රහට බාර අරගෙන හරහ යන්න ඕන. ඒ නිසා ව්‍යාධි දුක මගේ අර වේ යුත්තක්වත් මග අරින්න පුළුවන් එකක්වත් නෙවෙයි. ඒක හරහා යන්න ඕන. ඊට පස්සේ මරණ දුක තේරුම් ගන්න ඕන. ඊට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා අපි එදිනදා ජීවිතයේ මේ අමිහිරි වේදනා අඬන්න දොඩන්න පපුවේ අද්දෙක් ගහගෙන විලාප තියන්න ගොඩාක් ඒවා ප්‍රකාශ කරන ක්‍රම තියෙනවා. ඒ ප්‍රකාශ කරන හැම එකක්ම අපිට පේන්නේ අභාග්‍යයක් අවාසනාවක් නැද්දකින් නොපතන් කිය. මොහොත් මේකදී සරුවචාන් සඳහන් මේ සියල්ලම දත යුතුයි කිය. ඊට පස්සේ යම් පිච්ඡක් නලපති තම්පි දුක්ඛං යම් කැමැති වෙයිද යමක් කැමැති වෙනවාද ඒක නොලැබුණොත් ඒක දුක. ඉතින් අපි සාමාන්‍යයෙන් යමකට කැමැති වෙනවා කියනක අපි හැම කෙනාගේම හදපත්ලේ තියෙනවා මොන මොන හරි කැමැති දේවල්. ඉතිව නොලැබීමත් අපි හොඳටම දාන. නමුත් අපි කවදාකවත් ඒ මතුවෙන දුක විනිවිද යුතුයි, හරහා දැකිය යුතුයි කියන වෙනුවට අපි කරන්නේ අපි කැමැති දේ නොලැබීමට හේතු වෙච්ච මනුස්සයට වෛර කරන එකයි. හේතු වෙච්ච කාරණාට වෛර කරන එකයි. එතකොට අපේ අවධානය අපේ දැනුම බාහිරවර්ති වෙනවා. අර පුද්ගලයාට ආත්ම ආත්මා අවරෝප ආත්මයක් නම් වෙනවා. එහෙම නැත්නම් වෙච්ච සිද්ධියට ආත්ම ස්වරූපයෙන් බලලා අපි හිතනවා ඒ කෙනෙක් අපිට කරපු ටිකක් කියලා. නමුත් කැමැත්තක් මිනිස්සෙකුට ජීවත් වෙන්න, මිනිස් ලෝකේ ජීවත් වෙන්න මොකක් හරි අභිමතාර්ථයක් තියෙනවා. ඒක කියලා තියෙනවා ඒක මිනිස්සෝ මේ අභිමතාර්ථ කියන පදේ ශද්ධාව නැත්තම් පරමාර්ථ කියන පද තියාගෙන ශද්ධාව කියන පදෙත් ඒකට කිට්ටු කරගෙන කුසල ඡන්දේ කියන පදයකට කිට්ටු කරනවා අදිමොක්කේ කියන පදේ පිට්ටු කරගෙන තම තමන් එක එක මට්ටමේ අභිලාෂ තියෙනවා. ඒ ගැන හොඳට හොයලා බැලුවොත් කූඹි ගුලක ඉන්න කූඹි ආටක් තියෙනවා. කිසිම සතෙක් මේ ලෝකේ නැහැ. එහෙම එල්ලයක් නැති සතෙක්. සද්ධාාවක් නැති සතෙක් නැහැ. ඉතින් ඒක ඒ කූඹි ගුලක පවා මේ කූඹි ගුලක ඉන්න කූඹියක්ගේ, වේ ගුලක ඉන්න වේයෙක්ගේ හැම කෙනෙක්ගෙම එහෙම අභිලාෂයක් තියෙනවා නම් ලැබිය යුතු අභිලාෂයේ ඉහළම එක තියෙන මනුස්සයා දිනනවා. නැත්නම් අභිලාෂේ මාර්ගයෙන් උසස් කෙනෙක් බාටපත් වෙනවා. පහත් තුච්ඡ දෙයක් પરමාර්ථ කරගෙන ජීවත් වීමෙන් ඒ પરමාර්ථය නිසා මේ පුද්ගලයා පහත් තුච්ඡ තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඒ තිබ්බ එක නොලැබීමෙන් ඊට පස්සේ අර දුකකටපත් වෙනවා. ආන්නේපත් වෙන හැම වෙලාවකම මේ කෙනා මම යමක් කැමති වුණාද ඒක මට නොලැබී ගියා කියලා කියන මේ දුක හරහා ආයතුයි. අවසාන වශයෙන් සරුවචන් සඳහන් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒක නිසා මේ රූපේට තියෙන ආශාව, වේදනාවට, සංඥාවට, සංස්කාර විඥාන කියන මේ එක එක ස්කන්ධයකට තියෙන ආශාව හරහා තමයි ওই කියන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සෑම දෙයක්ම මතුවෙන්නේ මේ පංචස්කන්ධයේ තියෙන ආශාව නිසා. ඒක නිසා කවදා හරි අර ජාති දුක ජරා දුක කියනා වූ සම්මුති ක්‍රමයට හෝ වේවා එහෙම නැත්නම් මේ කවුරුත් වගේ කරන තමන්ගේ පංචස්කන්ධයට කරන ආශාව විවිධාකාරයෙන් සාධාරණීකරණය කරනවා මේක භවතණ්ණා කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා වශයෙන් මේ කොයි එකේනොත් වෙන්නේ මේ දුක වැඩෙන එකයි කියලා තේරුම් ගත්ත දවස වෙනකොට ඒ කෙනා දුක අවබෝධ කළ කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් චරවචනාංශය ප්‍රථමයෙන්ම පවත්තණ්ඩේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍ය ද්වාදශාකාර ත්‍රිපරිවට්ට ක්‍රමයකට විස්තර කළා. ඒ වෙන තැන්වලදී ඒ වගේ විස්තරයක් දැක ගන්න අමාරුයි. ඒ නිසා දුක්ඛ සත්‍ය ගැනක් කියනකොට මහනි මේකයි දුක්ඛ සත්‍ය කියන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා පි දුක්ඛා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දුක නිර්වචන දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා මට කවදාකවත් නැති විදිහට සංසාරේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි ඒ විශේෂණ පද වලින් කියනවා මේ දුක හාත්පසින්ම දත යුතුයි කියලා මට ඥානයක් පාරුණා. මට ආත්මශිම මේ දුක දකින්න ඕන කියලා. මෙතකල් අපි සංසාරේ කෙරුවේ මේ දුකේ බගාරින එක. දුක තීරුම් ගන්න මගාරනක. දැන් මේ බුද්ධච්ඡානෙ ලබන්න ඕන මෙන්න කියලා පෙර නොඇසූ නොවිරූ විදි විඥානයක් පහළ වුණා. මේ දුක එන්නේ මං කරා. මට මොකද්ද පණිවිඩයක් දෙන්නයි මම කරන්නේ දුක ප්‍රතික්ෂේප කරන එක. ඉතින් කවදාකවත් මට පණිවිඩය හම්බෙන්නේ නැහැ. මට දුක හරහා යන්න හම්බෙන්නේ නැහැ. මට දුක විනිවිදින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මේ දුක අවබෝධ නොකර වූ පස්වග මහණුන්ට මතක් කරනවා උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු නිවිරු ධර්මයක් අරුණා මේ දුක්ඛං පරිඤ්ඤය මේ මන් නම් කරපු ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස වශයෙන් නම් කරන මේ හාත්පසෙම දත යුතුයි ඉති හාත්පසෙම දත යුතුයි කියන එකම මහා විප්ලවීය දැක්ම මා රැඩිකල් වාදී දැක්මක්. මොකද අපි මේ ඔක්කොම උත්සාහ කරන දුක ගෙවම් කරන්න නිසා අපි කවදාකවත් හිතන්නේ ගෙවම් කරන්නම් දුක එක්ක යාළු වෙන්න ඕනේ කියලා. ගෙවම් කරන්නම් දුක අවබෝධ කරන්න ඕනේ කියලා. ඉතින් මේ වටිනාකම නිසා තමයි පසු කාලීන ඒ 45 වසක් බුද්ධ කෘත්‍ය කරන කාලේ මේ නිබ්බේධික සූත්‍ර වගේ දේශනා කරනකොට දුක ගැන වෙනම කතා කරලා මහණේ දුක දත යුත්තක්. ඒක මේ නොදකින්න ඔබ තන් කියලා දීපාන්දරව නැගිටලා කෑරලා බිම හෙරන කුණු කෙල ටික වගේ විසිකල යුත්තක් අවබෝධ කළ යුත්තක් කියන්නේ පෙර නොඇසුණු විරු ඥානයක් බුදුහාමරණ පහළලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛං පරිඤ්ඤාතං තිබේ භික්කවේ බුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි මහනි මම මේ සියල්ලම දැක්කයි කියලා මට ඥානයක් පහළ වුණා. ඉස්ලාම තමයි දුක ඒ නිර්වචනය කරන එක. මෙන්න මේ ටිකයි මම මගේ අභියෝගේ මගේ අභිමතාර්ථය. ඊට පස්සේ මේ සියල්ලම හරහ යන්න ඕනේ. මේ සියල්ලම මම දැනගන්න ඕන කියලා මේ පසේපුත්‍ර ජානවාංශ නමක් කියලාවත් බ්‍රහ්මීක් කියලාවත් මොකක්වත් නැහැ. ස්වයම්බූ ඥානයක් පහළ වුණා. මෙතෙක් කල සංසාරේ කෙරුවේම දුකෙන් මඟ අරින්න හදන එක. එනිසා ඒ වෙනුවට දුක ගැන බොහෝම ප්‍රසද්ද හැඟීමකින් ප්‍රසන්න හැඟීමකින් මේ අත්කිලමතාන් යෝගයක් නෙවෙයි දුක විනිවිදින්න ඕනෑ කියලා මට අවබෝධයක් ආවා. ඒ දුක විනිවිද්දේ දුෂ්කර ක්‍රියාවලින් නෙවෙයි. දුෂ්කර ක්‍රියා කාලේ කරපු ටික ඒ මේ මේ දුක්ඛ කන්දෝප සූත්‍රයේ බුදුන්සේ ප්‍රතික්ෂේප කරා. ඒක විනිවිද්දේ ඥාණයම. චක්කු ඥාන ආලෝක ප්‍රඥා වශයෙන් පෙන්වන්නේ චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥාව උදපාදි විඥාව උදපාදි ආලෝක උදපාදි ඒ පහ හරහා මම මේ දුක කියන එක නිකන් හුඹහක් බව කෝම්බයක් බව පුස්සක් බව මෙතෙක් කල මේකට බය දිව්ව බවත් මම මේක විනිවිදින්න ඕනේ බව මට තේරෙනවා මම විනිවිද්දා ඊට පස්සේ සඳහන් කරනවා උන්වහන්සේ මට මේ දුක විනි මේකයි දුක කියන්නේ මේක මට විනි විඳින්න ඕනයි කියලා ඥානයක් පහන මම මේක විනිවිද්දා කියන මෙන්න මේ ඥානය මට පහළ වෙන තාක්කල් මම කවදාකවත් දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව් මිනිසුන් සහිත ලෝකෙට මම දැක්කා දන්නවා කියලා කිව්වේ නැහැ. මහන්නේ මං කවදා හරි දවසක දුක කියන්නේ මේකයි දුක මේක හරහා යා යුතුයි මම දුක හරහා ගියා කියන ඥාණය මට පහළ වුණාට පස්සේ ඒ බ්‍රහ්මනාදේ මම පැවැත්තුවා දෙවියන් සහිත මනුස්ස බඹුන් සහිත මරුන් සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඒ වගේම දේව මනුස්සයන් සහිත ලෝකේ මම දන්නවා කියලා කිව්වේ වෙන මොනක්වත් දැනගන්නේ නෙවෙයි. මේ දුක පිළිබඳව දැන ගැනීම හරහා. ඉතින් ඒ නිසා අපි මේ ඉදිරියදා ජීවිතයේ අපි මේ කරගෙන යන ප්‍රයත්නයත් එහෙම නැත්නම් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අපි මේ කරගෙන යන වැඩපිළිවෙල වෙනස තමයි මුළු ජීවිතේ පුරාවට අපි උත්සාහ කරන්නේ මේ දුක අයින් කරන්න. දුකෙන් මඟ ඇරලා යන්න. මෙහාට පස්සේ විතරක් කියනවා නෑ ඒකට මුහුණ දෙන්න. ඒකත් එක්ක ගතකරනද ඒක විනිවිදින්න කහරහ යන්නේ කියලා. ඉතින් ඒක නිසා බාහිර ලෝකයට එක බලනවා භාවනා මධ්‍යස්ථාන වල ගත කරන මිනිස්සු ගන්න අඩුයි. ඒකේ හොඳට පේනවා මේකට ඇවිල්ලා එහෙම බුදුහාමුදුරෝ වගේ සියල්ල දන්නා සියල්ල දක්නා ඥෝනි ප්‍රකාශ කරා. කරන්න ආශාව තිබුණත් අඩු ගානේ ඒ යුද හමුදාවට බැඳෙන්න බෑ. මම ඇවිල්ලා මේක කරන්න ඕන කියන එක කියාගන්න තරම් බයයි. සිබල් තත්ත්වයට එන්නත් බයයි. ඒ නිසා යැත්ත දිගටම ඒ දුක ඉවත් කිරීමේ වැඩ පිළිවෙලට දුක නැති කිරීමේ වැඩ දුකට වෛර කිරීමේ පැත්තට දුකට පටිඝානුසේ පහල කිරීමේ සම්ප්‍රදාන කූලව කරගෙන යනවා. ඉතින් එවැනි විශාල ජනකායක් ඒක ප්‍රතිශතයක් වශයෙන් කිව්වොත් එහෙම භාවනාවට පෙළඹෙන පිරිස නොගිනි හැකි තරම්. අන්නෙවැනි විශාල ජනගහනයක් පාලනය කරන රටක දේශපාලන බලයේ සහිත රටක ආර්ථික බලයේ සහිත රටක සමාජික බලයේ සහිත රටක යම් කිසි යෝගාවචරයේ නැ දිගටෝ මම මේ දුක්කම අවබෝධ කරන්න ඕනේ කියලා ගත කරනකොට ඇත්තටම ඒගොල්ලෝ අල්ලලා මේ පොඩි පිරිස මරලා දාන්න නැතුවට ස්තුති කරන්න ඕනේ. මරන්න තරම් වටිනවා මොකද ඒගොල්ලෝ කරන හැම මූල ධර්මකම තියෙන කෝම්බේ මෙතන පෙන්වනවා. ඒකේ බොරුව පෙන්වනවා. ඒක සම්පූර්ණ මුලාවක් බව පෙන්වන කදාත් තිලව කරන්නත් බැරි කරනවා. ඒ නිසා අපි නරකයි ලෝකයා මේ මාර් බලවේග දිනවා. අපි මේ වැඩ කරන යනකොට අපිට බාධා කරනවා කියන්නේ අනේ ගහන්නේ බණින්නේ නැති එක වටිනවා. අපිට මේ කරගන්න දෙයක් කරගන්න දීලා ඉඩාරින එක වටිනවා. මේව ඇත්තටම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය. බුදුහාමුදුරගේ අදිෂ්ඨාන ශක්තිය නිසා දුක ගෙවන් කිරීමට බුදුමාකාර දේවල් අද නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොනම විදියකටවත් ඒකට මුහුණ දෙන්න දෙන්නේ නැහැ. මුහුණ දෙන්නේ දුප්පත්තු. ඕසතා කරන්නේ ඔය එන්නම ඉස්සෙල්ලා මඟ අරව ගන්න. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තේ මේ නැති බැරි යත්තන්ට දුප්පතුන්ට වාගේ කියලා වගේ ඒක නිසා සාමාන්‍යයෙන් පවා කියන්නේ පැවිදි වෙනවා නම් හතර කේන්දරේ පාළු වුණාට පස්සේ තමයි පැවිදි වෙන්නේ. අරණ්‍යයකට යනවා නම් ගමේ හිටියොත් පොලිසියෙන් ගුටි කන්න වෙයි කියලා හරක් හොරු එහෙම රිංගනවා කැලේට. ඒ වගේ තමයි කැලේට යාම දක්වලා තියෙන්නේ. ඒ මොකද මේ දුක පිළිබඳව මේ වගේ සාදරව බලන ගතිය සම්පූර්ණ තාර්කික මනසට එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල දැනුමත් එක්ක බලනකොට උගාක් වෙනස්. ඉතින් ඒකට අපිට උඟ බණ කියන්න ඕනේ නැහැ. අපි මේ එක තැනක ඉඳගෙන ඉන්නකොට තේරෙනවා කොච්චර gedara කල්පනා වෙනවද. කොච්චර gedara තියෙන සැප සම්පත් අපිට කල්පනා වෙනවද. මේ වෙනුවට අපිට අහවල් දෙයක් ඉරුවොත් හොඳ නැද්ද? ඊයේ හිටපු විදියට හිටියොත් හොඳ නැද්ද කියලා මෙතන ඉන්න තාකල් අර gedara දාලා ආපු තියෙන සැපයි. ඉස්සරහට කරන්න තියෙන යෝලු කල්පනා කරනකොට පේනවා. ලෝකේ ජනගහණය හා සමාන හිතවිලි රාශියක් පහළ වෙනවා වර්තමානයේ පිට. මේ භාවනා කරන මධ්‍යස්ථානික ඉන්න වගේ පිරිසක් පහළන වර්තමාන මොහොතට. එළඹ සිටීම සිද්ධ වෙන්නේ මේ හරියට ලෝක ජනගහනයයි භාවනා කරන පිරිසයි වගේ ඉතාමත්ම කලාතුරකින් මේ එළඹි සිටින ගතිය එළඹ සිටි වෙන මොකටන්නේ දුකටම තමයි. අන්නේ එළඹ සිටි ගතිය එන්නේ. ඉතින් ඒක නිසා මේ බාහිර ලෝකයේ තියෙනට විශාල ප්‍රතිශතයක් භාවනා කරන කරට හම්බෙන ප්‍රතිශතය කිසිම වෙනසක් නැහැ. දැන් නරකයි යෝක අපි හිතුවට මේ ලෝක ජනගහනේ තරම් විශාල ප්‍රදේශයක් මේ සති චිත්තක්ෂණ පහළ වෙන්න ඕනේ. මේ භාවනා කරන පිරිසක් වගේ ප්‍රදේශයක් කාම චිත්තක්ෂණ පහළ වෙන්න ඕනේ. කියන එක අනිත් පැත්තම තමයි තියෙන්නේ. ඒජීජිත් මේක දිගට දිගට කිරීම හරහා තමයි අපි අනිත් පැත්ත දාගන්නේ කවදා හරි අපේ චිත්තසංතානය හදන්න ඕනේ. ලෝක ජනගහනේ හා සමාන චිත්තක්ෂණ රාශියක් මගේ හිත එළඹ සිටීවා. පැමිණෙන දුකට මුහුණ දේවා. කලාතුරකින් මේ භාවනා කරන පිරිසක් වගේ පිරිසක් කාමසිතවිලි පහළ වේවා, ද්වේෂසිතවිලි පහළ වේවා, මෝහසිතවිලි පහළ වේවා නැතුව බෑ. අනිත් වගේ මේ මේක අනිත් පැත්ත හරිසි දවසට අපි කියනවා ආධ්‍යාත්මික මිනිසෙක්. එතකන් අපි මනුස්ස ලෝකේ මිනිස්යන් අතර ඉන්නවා. කවදා හෝ ඒ විදිහට ආධ්‍යාත්මික පැත්තට ගියාට පස්සේ තමයි ධර්මයේ මේකයි බුදුන් කියන්නේ මේකයි සංඝයා කියන්නේ මේකයි සීලය කියන්නේ මොකයි කියලා අපිට තේරෙන්නේ. එතකන් අපි ඇත්තට කරන්නේ අර ණයට අරගෙන ඒ ධර්ම කොටස් ණයට අරගෙන ඒ අනුව ජීවත් වෙන එක. ඉතින් සරුවචනාංශ කියන්නේ ඒ ජීවිතේ පවා වැඳිය යුතු, පිළිදිය යුතු වටිනා ජීවිත කියලා. අනේ එහෙම කරලයි අපි හිත හදාගන්නේ. අනේ එහෙම කරලයි අපි පසුබිම සකස් කරගන්නේ. මේ දුක කියන මාතෘකාවට සුතමේ ඥානෙවත් ලබා ගන්න. එහෙම නැත්නම් ආයක කාලකන්ණි දෙයක්. දුක පිළිබඳව කතා කරන නිසා මේ මේ මුස්ලිම් ආගමේ අය එම නම් කිව්වට තරහ වෙන්න එපා. බුද්ධ ආගම කියනවන කුණු කුණු කුණු කුණු කතා කරන්න එන්න එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ගේ වැඩේම කුණු මේ කතා කරන්නේ. ඉතින් පහුගිය දවස්වල මේ හිටපු දැන් ඉන්න පාප්පාන්දනේ කලින් හිටපු එකන කියලා තිබුණා සර්වචනාංශය කියලා කියන්නේ නාස්තිකවාදී දුක කැමැති වෙන කවමදාකවත් సౌందర్యයක් නොදකින සැපක් ගැන කතා නොකරන જાති සාස්ෘණ වංශය නමක් ඒ නිසා එයා ගැන අපිට කතාවක් නැහැ කියලා. අනික සියලුම ආගම් මිනිස්යන්ට සැප දෙඤ්ඤං මණිකෙට සාරිද ඕනේ මණිකෙට කූරුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරන් දෙන්නම් කියන තමයි අනික ඔක්කොම ආගම් යන්නේ බුදුරජාණන් වහන්සේ ලහ ගහනකොටම කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරපන් කියලා. ඉතින් මේ මිනිසුන්ට වෙන්නේ මහා මුස්පේන්තුවක්. මහා අභාග්‍ය සම්පන්න මුණතක්. ඒකට දාර්ශනිකෝ කියන්නේ උච්ඡේදවාදී කියලා. නාස්තිකවාදී කියලාත් කියනවා. සරුවචාන්සේ වැඩ ඉන්නා තාකල් Hindu එවකට හිටපු සාස්ෘන් නායකයෝ ආගමික නායකයෝ බුදුසෙනාංශයට ප්‍රසිද්ධ වචන කියලා බැන්න උච්ඡේදවාදී අරස රස අපගබ්බ අකිරියවාදී විශාල වචන ඇති බුදුසෙනාංශයට බොහෝම ලස්සන මොන දීලා කිව්වා උඹයි කියන කතාවෙත් ඇත්තක් තියෙන හැබැයි උඹ උඹ දෙන අර්ථය නිරුත්තිය නෙවෙයි කෙලස් එක බලනකොට නම් ඇත්ත. ඉතින් ඒක නිසා අපි මෙවැනි දේශනාවට අහුම්කන් දීම පවා නැත්නම් අහුම්කන් දීලා ඒකේ සාරය ඕජාව ලබාගෙන අපි ඒක අපේ සාමාන්‍ය සැප කැමැති තර්ක මනසට දාලා මේක සාධාරණීකරණය කරනවා කියන එක. මේ මේ දෙන දැනුම අපේ චිත්ත સંතාණය තුල යෝජනා ඉස්තර කරගන්නවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. යෝජනා ඉස්තර කරගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්න ගියාම කොටු වෙනවා, තනි වෙනවා, පාළු ගතියටපත් වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා. අර අනිත් ලෝකෙ විඳින්නා වූ సౌందර්යය ගැන නොදන්නා පිරිසක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථා තුනේම යම් කිසි කෙනෙක් ඉදිරියට එහෙම යනවයි කියලා කියනවයි කියන එක දැන් අවුරුදු 50කට විතර ඉස්සලා කිව්වේ සරුවච්චන් ආංශ වැඩි ඉන්න කාලේ ජේතවනාරාමේ නම් ඕවා කිරුවා දැන් බෑ. මේ මේ බුද්ධ ශාසනය දැන් මේ නැති 2500ට ඇවිල්ලා තියෙන ඇති 2500 ඉවරයි. දැන් භාවනා කරන්නත් බෑ. මාර්ගඵල ලබන්නත් බෑ. ධ්‍යාන ලබන්නත් බෑ. ওই පොත් ටිකට මේ මේ ත්‍රිපිටක පොත් ටික ගන්න ලොකු කබඩ් එක තියලා හඳු කුරුපත්තු කරලා ධර්ම රත්නයට වන්දනා කරන ગાථා ටික කියලා ගෙදර යන එකයි කරේ. අදාකත් මේකේ තියෙනවා බලලා මේක මේකයි කියලා තියෙන මේක කරපල්ලා කියලා හාමුදුරුවෝ ටිකවත් කරේ නැහැ. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේදී පතාක යෝධයෙක් හොයලා බලලා කරපු කෙනෙක් උන්වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේ පැවිදි වෙලා ඒ මුල් කාලේ ගත කරනකොට අරණ්‍යයකට ගියාට පස්සේ අරණ්‍ය ස්වාමීන් වහන්සේලා කියපු කතා. ඉදිරිය නම ඌව දැන් කාලේ කරන්න බෑ. ඔය සාමාන්‍ය විදිහට සීලයක් අරගෙන ඉතින් ඉන්න එක තමයි අපි කරන්න කියලා. අර පුංචි කොල්ල වගේ ඉන්න ලොකු ආමරණ හිතනකොට යකෝ ඉතින් ගමේ පන්තලේ හිටියත් මම දිලා එක්කනේ. උඩ අරණ්‍යයට යන්න ඕනේ. අරණ්‍ය ස්වාමීන් වහන්සේලා මොනවද දෙන්නේ කියලා. මොනවාක්වත් තිබුණේ නෑ. පුස්කොළ පොත් ඔක්කොම කළු පිටු මැදලා සුද්ධ කරලා බල බල බල බල යනකොට කලාතුරකින් අතනින් මෙතනින් ඔය චතුරාර්යක භාවනාවට ગાත ටික හම්බෙලා තියෙනවා. ඉන්හිහාට මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ කාලේ ඒ නිසා මේ දුක්ඛ සත්‍ය දුක් කියන්නේ දත යුත්තක් ඒක හරහා යා යුත්තක් කියන කතාවක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් දැන් අපි ඉන්නේ ඒ උන්වහන්සේලාගේ හදපු පෙතේ උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්න ඉදිරියට ගමන් කරමින් ඒ නිසා අපි උත්සාහ කරනවා හැකිතාක් දුරට අපි දක්වා මේ පිරිසුදු කරන ආපාරේ ගිහිල්ලා මේවා පිළිබඳව පුළුවන් තරම් විස්තර සහිත දැනගෙන ඒක නිකන් හුදු මේ දැනුමට නතර කරන්න නැතුව ක්‍රියාවත් කරන්න. ඒ ක්‍රියාවත් කිරීමේදී මේ විශේෂයෙන්ම මේ දුක වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට පුදුමාකාර විදිහට ඒ පිළිබඳව හිතේ අපුල තත්ත්ව දැනගන්න අකමැති தত্ত্ব පහළ වෙලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඒකට මේ අටුවාවත් වග කියන්න ඕනේ කියලා සමා වෙන්න මම එහෙම කිව්වා. අටුවාවත් මේක ලස්සන කරලා පෙන්වන්න හදනවා, වාලවට්ටම් කරලා පෙන්වන්න හදනවා. මෙච්චර ලස්සන සරුවත් යනසේ දෙකට කපලා පෙන්වපේ. මොකද එහෙම නැතුව ලස්සන ඉදිරිපත් කරේ නැත්නම් බුද්ධ ආගම ජනප්‍රියතාවය නැති වෙයි. මේකට එන පිරිස අඩු වෙයි. ඒක නිසා මේකෙන් දිවි ලෝකයට යන තියෙන පාර, බ්‍රහ්ම ලෝකයට යන තියෙන පාර, ලස්සන ස්ත්‍රී රූපයක් ලබා ගන්න හැටි, ලස්සන පුරුෂ රූපයක් ලබා ගන්න හැටි, ලස්සන සීතු තනතුරක් ලබා ගන්න, ඇමති තනතුරක් ලබා ගන්න, රජ තනතුරක් ලබා ගන්න මේ මේ බෝධි පූජා දෙන්නේ කියලා අපේ පොත් පිළිලා තියෙනවා. එක තැනකවත් කියලා නැහැ ඔය දුක ගැන අවබෝධ කිරීමේ වටිනාකම. ඉතින් එහෙව් පිරිසක, එහෙව් සමාජයක, එහෙව් සංස්කෘතියක, එහෙව් පරිසරයක ඉඳලා මේ මෑතක ඉඳලා අවුරුදු 20ක් 30ක් සමහර පිරිස් වලට තේරෙන්න පටන් අරගත්තා මේ දේ ඇහුව ඇති දැන් මේට වැඩිය විප්ලවීය ආකාරයට මේට වැඩිය රැඩිකල් ආකාරයට මේ ජීවිතේදීම නැත්තම් මේක අපිම කරලා කරගන්න බැරි ක්‍රමයක් නැද්ද කියලා ඒ බලන යුගයකටයි අපි පහළ වෙලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම කොටාස දැන් ප්‍රසිද්ධයි ඉස්සට වැඩිය ප්‍රසිද්ධයි ඉතින් ඒක නිසා මේක අඹුල බව හැබෑව පැංගිරි බව හැබෑව නමුත් මේක ශරීරයට අවශ්‍යයි. ඒ නිසා අපි මේ ගැන බොහෝම සාදරයෙන් ඒකට කියන අපි ශ්‍රද්ධාවෙන් කියලා. කුසල ඡන්දයෙන් ඉගෙන ගන්නත් ඕනේ. ඒකල එදිනදා ජීවිතේදී අපි මේක හම්බෙලා කොච්චරක් මේක පන්නන්න ගියාද මෙතෙක්කල්. දැන්වත් අඩු ගානේ මේක තේරුම් ගත්තට පස්සේ මේකට මුණ දෙන්න ඕනේ කියලා ඉදිරියට යන්න මේක ධෛර්යයක් කරගන්නවද කියන එකට එක්කෙනෙකුට එක්කෙනෙක් වග වෙන්න බෑ. ඒක එක එකනාගේ පිළිගන්න තාත්තේ. ආනේ මානසිකත්වයක ඉඳලා මේ ජාති දුක කියලා කියන්නේ අපි දන්නවා ප්‍රසූත වේදනා. ප්‍රසූත වේදනා කියලා කියන්නේ දෙන්න දෙගොඩ වෙනවයි කියලයි ඉස්සර කිව්වේ. ඔය දැන් කාලේ වගේ ගිහිල්ලා මේ ඉස්පිතාල බුක් කරගෙන රෝස පාටින් නැඳුම් මහන්නේ නිල් පාටින් නැඳුම් මහන්නේ කතාවක් නෑ. පින්නුඹම ඇවිල්ලා පුළුවන් කකට දානවා පුළුවන් එක බැරි නම් ඉවරයි. ඒ වගේ තාම දුක්ඛිත තත්වයකදී තමයි දෙන්න දෙගොඩ වෙන්නේ. උනාට පස්සේ ඉතින් දෙයයන් ආශිර්වාද ස්තුති කරනවා මුත්‍යක් නමනවා নানা ආකාර දේවල් තමයි කරලා මේ ජරා ජාති දුක සම්පූර්ණ සමාජයෙන් අයින් කරලා ජීවත් වෙන්න තමයි gedaka තිඹිරි ගයක් හදාගෙන ඒක පෙන්වන්න නැතුව කරගෙන ගියේ මොකද කාම ලෝකයට ඒක ගැලපෙන්නේ ඇත්තටම කියනවා නම් සරුවචනාචෝ කියන ජාති දුක කියලා කියන්නේ ප්‍රසූත වේදනා හෝ ප්‍රසූත අවස්ථාවේ පිරිසිඳ ගන්න අවස්ථාව යම් කිසි කෙනෙක් මව් කුසක පිළිසිත ගන්න අවස්ථාව ගත්තොත් ඒ එතනින් තමයි ඒක තමයි මම හිතන්නේ මේ මේ දුක කියලා කතා කරනකොට ඉස්ලාම දැනගන්න ඕනේ ಜಾති දුක කියලා කියන්නේ එතනින් තමයි මේ සියලු දුක් හට ගැනීම පටන් ගත්තේ. නම කවුරුවක්වත් කැමති නෑ පිළිසිඳ ගැනීම අභාග්‍ය සම්පන්න දෙයක් කියන්නේ. පිළිසිඳ ගැනීම දුකක පිළිසිඳ ගැනීමක් කියන කැමති නෑ අනී රත්තරන් කොළු පැටිය. අනී ලස්සන බබෙක් හම්බුනායි කියලා සියලු දෙනාම ලක්ෂ්පේ මේ ලක්ෂ්පේ ටිකක් ලක්ස් කෑල්ලක් අරගෙන ගිහිල්ලා බබා බලන්න යනවා. ලොකු මංගල කාරණාවක් කියලා. නමුත් මේ උප්පත්තියම තමයි ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වලා මරණ ගෙදෙට්ට යනකොට කැමති නැහැ. මරණ ගෙදෙට්ට යනකොට අයියෝ ඒක නොවිය යුත්තක් ප්‍රසිද්ධියත් කරනවා නොවිය යුත්තක් කියලා. ඒ නිසා මේ සියලු දුකේ මුලට සාදර වෙන්න මොන්න තරම් දුකට කැමැත්තක් තියෙනවද මනුෂ්‍යයාට? මෙන්න මේ දුක් පිළිබඳ ඇති තෘෂ්ණාව තමයි අවිද්‍යාව වශයෙන් පෙනෙන්නේ. නැවත කෙනෙක් උපදිනාට අපි පුදුමාකාර උනන්දුවක් කරනවා. අගය කරනවා. ඒ අගය කිරීම හරහා පහළ වෙන එක පහළ වෙන්නේ අඬාගෙන. ඉන්නකම් අඬවල අඬාන ඉඳලා අඬවල දිල බැරලා යනවා. ඊට පස්සේ මගදී අඬනේ වුවයි මැරෙනකොට අඬනේ වුවයි අපි නැති කරන්න හදනවා. ඉතින් සරුවචනාංශ කියනවා කවදද මිනිස්සයා මේ ජාතිය දුකක් බව තේරුම් ගන්නකම් කවදද කවදද පුළුවන් වෙන්නේ මනසට බුදු කෙනෙකුටවත් ඉස්සඳ ගන්න බැරි ජරා ව්‍යාධි මරණ අයින් කරන්න. අද ජරා ව්‍යාධි මරණ අයින් කිරීමට විශාල වශයෙන් පෙළ ගැහිලා තියෙන එක තමයි මේ සෞඛ්‍ය සංවිධාන. එහෙම නැත්නම් සනීප ආරක්ෂක ක්‍රම, රක්ෂණ සංස්ථා, එක දශම ස්ථානකින් මේවා වෙනස් කරලා තියෙනවද කියලා බලන්න. කද්දාකත් කරන්න බැහැ නම් බුදු වචන වෙනස් වෙනවා. ඉපදිච්ච කම මැරෙනවාමයි. ඉපදිච්ච කල ලෙඩ වෙනවාමයි. ඉපදිච්ච කල ජරා දිලාවට යනවා. බුදුසෙන්නාංශේ සඳහන් කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන එක සංසාර දුක් වශයෙන් සංසාර රෝග වශයෙන් කවදාකවත් දශම ස්ථානකවත් වෙනසක් කාටවත් කරන්න බෑ. ඒව වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ සියලු දුකේ හට ගැනීම තමයි ජාති දුක කියලා කියන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේ බුදු වෙච්ච ගම පළවෙනි උදානයක් අනුවයි කියලා අපිට ධම්පාසල් පොතේ උගන්වන හැබැයි උදාන පාළියේ ඒ ගාතාව නැහැ. ඒකේ සඳහන් කරන්නේ අනේක ಜಾති සංසාරං සන්ධා විශ්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. ගහකාරං දිත්තෝසි පුනගේ යන්නකාසී සබ්බාතේ පහසුකා භග්ගා ගහ කෝටම් විසංති. විසංඛාරගතං චිත්තං තණ්හාණං khයමජ්ජගා කියලා බුදුජානනාචේ බුදුන ගමම්ම කරපු පළම උදාන ගාතාව බොහොම ප්‍රසිද්ධ එකක්. නමුත් ඒක නිවේ අපි සාමාන්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි ඉස්සල්ලාම දේශනා කරපු විදිහට කියන්නේ. මොකද අරක අහන්න කෙනෙක් හිටියේ නැහැ. ඒක කවුරක්වත් අරබයා එල්ල කළා කරපු එකක් නෙවෙයි. ඒකදී බුදුරජාණන් කියන්නේ අනේක ಜಾති සංසාරම් මේ දුක් දෙන සංසාරේ ಜಾති සංසාරේ අනේක වාරයක්. අනේක ජාති සන්තර සන්දහා විශ්සක් මම එළවෙලවා ගියා. අනිබ්බිසං මේ දුක දෙන මේ දුක වදන වවන දුක වඩන එක අල්ලන්ඩ මම එළවෙලවා ගියා. දාන පාරමිතා ප්‍රමේ ශීල පාරමිතා ප්‍රමේ ප්‍රඥා පාරමිතා ප්‍රමේ එක එක පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරමේ එළවෙලවා ගියා. කද්දාකත් මට හම්බුනේ අනේක ಜಾති සංසාරත් සන්දහා විශ්සක් අනිබ්බිසං ගහකාරං ගවේ සම්තෝ මේ දුක් දෙන ගේ හදන වඩුව අල්ලන්නේ ඒ මොකද හදපු ගයක් අල්ලගෙනයි මෙතෙක් කල් නැටුවේ. උන්වහන්සේ මේ හදපු ගයක් අල්ලගෙන ඉපදුනාට පස්සේ තමයි නැටුවේ උපත නැති කරා. ඒක කවදාකවත් කරන්න බෑ. නමුත් මේ බුද්ධ ඥානය කියලා කියන්නේ දුක්ඛ ඥානය කියලා කියන්නේ ඉපදිච්ච මිනිස්සයා ඒ ඉපදීමම දුකක් බව හොඳ ප්‍රත්‍යක්ෂයෙන් හොඳ අවදියෙන් හොඳ එලඹ සිටි සීයෙන් තීරුම් කරනවා ඊට පස්සේ දුක නැති කරන්න මීට පස්සේ නොඉපදවීම තමයි නොඉපදීම තමයි නිවන කියන්නේ. ඊට පස්සේ ආයි ජාතිය ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණක් නැහැ. ඒක නිසා මේ පුංචි විප්ලවය නැවත උපදීම නතර කිරීමෙන් පමණමයි මේ දුක්ඛඳ ගෙවන්න පුළුවන්. එනි ඉපදිච්ච එකාට ජරාව කියන එක, ව්‍යාධිය කියන එක, මරණය කියන එක කවදාකවත් ලේස මාත්‍රකින්වත් අඩු කරන්න බෑ. අපි හිතන්නේම නෙවෙයි ඉපදිලා මේ ඉපදිච්ච ශරීරයේත් එක මේක රජසප දෙන්න, සිටුසප දෙන්න, ලෙඩ නැති වෙන්න, ලස්සන වෙන්න, අරක දෙන්න, මේක දෙන්න කල්පනා කරනවා. නමුත් මේ ජාති දුකත් එකේ ඔක්කොම ලියවිලා හම්බ වෙනවා. ඒක DVD CD එකක් හම්බ වෙනවා. software එකත් එක මේ කම්පියුටරයට දාපුවම ඔන්න ඔබට වෙන දේ පේනවා. ඒක අරිබුවක් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න පළවෙනි කොන්ත්‍රාත් එකේ තිබෙන DVD එක හම්බ වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න දඟලන මිනිස්සු පුදුමාකාර දුක් කරදරවලටපත් වෙනවා. ඉතින් ඒකට කියන්නේ එහෙම නෙවෙයි. අපිට බබා දෙන්න DVD player DVD එක නැතුව අපිට ඕන විදිහට බබා හදාගන්න. වෙන්නේ නැහැ. එහෙම නැතුව කියනවනම් සරුවචන් වහන්සේ සිද්ධාර්ථ තාපසකාරී පළවෙනිම දවසේ ගෙයින් එළියට කියලා ආවේදී ජරා දුක දැක්කා. ඊට පස්සේ ව්‍යාධි දුක දැක්කා. ඊට පස්සේ මරණය දැක්කා. ඊට පස්සේ මහ පැවිද්දෙක් දැක්කා. දෙදෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක් කියලා අපි අනන්ත වාර ගාණක් ওই දාම්පාසල් ප්‍රශ්න වලට උත්තර ලියනකොට ලියලා තියෙනනේ. ඒ කිසිම වෙලාවක සරුවචනාංශට විප්ලවීය ආબોධයක් ලැබුණේ මේ කරගෙන යන එකේ විහිළුව තේරුණා. නමුත් බුදු වෙන වෙලාවේ තමයි දැක්කේ මේ සියල්ලට මුල જાතිය කියලා. මෙතෙක්ල් ඒ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි බැලුවේ. අනේක જાති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා જાති පුනප්පුන. මේ නැවත නැවත දුක් දින මේ ගේ තනන්න හොයාගෙන මම ඇවිද්ද කවදාකවත් මට හම්බුණා. ගහකාරං දික්තෝසි. උන්වහන්සේ ආස්වාසේ හට ගන්න හැටි දැක්කා. ප්‍රස්වාසේ හට ගන්න හැටි දැක්කා. කේන්තියක් හට ගන්න හැටි දැක්කා. ආශාවක් හට ගන්න හැටි දැක්කා. මේ ඇති වෙච්ච සංසාරය ඇතුළේදී ඇති වෙච්ච මේ තපස්සර ජීවිතයේදී හට ගැනීම දැක්කා. ඉතින් ඒ ආස්වාදය හට ගත්තත් ප්‍රසවාසය හට ගත්තත් පිම්බීම හට ගත්තත් හැකිලිම හට ගත්තත් වම හට ගත්තත් දකුණ හට ගත්තත් නාම ධර්ම වෙන ආශාව තරහව කොයි එකේ හට ගැනීම හට ගත්තත් මේක අපි කවදාකවත් මෙතෙක් දැකලා නැහැ. මේක දකින්න අපේ හිත කවදාවත් ගිහිල්ලා නැහැ. මේ දුක හට ගැනීම දැක්කනම් එදා තමයි පද්ධතිය පිළිබඳ අධිකාරී ශක්තිය හම්බ එදා තමයි වශීකර වශීභාවයට පත් කරගන්න පුළුවන්. නතු කරගන්න පුළුවන්. සිද්ධිය දාශභාවයට පත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට මේ ජනපද රෝග කියලා જાතියක් තියෙනවා මේ බෝවින රෝග. ඒ රෝගවල මුලට ගිහිල්ලා රෝගකාරකයේ අල්ලගත්ත දවසේ තමයි රෝගේ නැති කරන්න පුළුවන්. ඒ නිසා රෝගියෝ විශාල වශයෙන් ජනපද රෝගපති දැනෙනකොට ස්පිතාලේ ගියාම බෙහෙත් වර්ගයක් දෙනවා. ඒව ඔක්කොම රෝග ලක්ෂණ නැති කරන්න විතරයි. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ මොකද්ද? ඒ රෝග හට ගන්න වෙලාවේදී ඉන්න යෝගී රෝගීන් හොයාගෙන ඒ රෝග බීජය හොයාගන්න පුදුමාකාර උනන්දුවක් කරනවා අර විශාල රට ගිනි අරගෙන තියෙනවා. ජනපත රෝග පැතිරෙද්දී. ජාතියට අදහසක් ප්‍රකාශ කරන මේ ජනපත රෝගයක් තියෙනවා ලේඩ බහුල වෙනකන් ඉන්න එපා. ඉක්මනට මෙන්න මෙන්න මේවා තමයි රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ මතුවෙනකොට මෙන්නේ කියලා. ඉතින් ගිය ගමන් ඒගොල්ලන්ගේ ඒ රෝග ලක්ෂණ මතුවෙන කෙනාගෙන් මූත්‍රා අරගෙන, ලේ අරගෙන, අසුචි අරගෙන, කියලා අරගෙන පරීක්ෂා කරලා බලනවා මේ මූල රෝග රෝග කාරකය කවුද කියලා. ඒ මොකද හේතුව එක සුන්දර දෙයක් දැනගන්න. ලෙඩෙක් රෝග බීජයකින් ලෙඩ වුණාට පස්සේ ගොඩාක් රෝග බීජ වලින් ලෙඩ බිම දානවා. එතකොට පරීක්ෂා කරුවොත් එතන රෝග බීජ જાති ගොඩක් තියෙනවා. හැබැයි මූල බීජයයි අනිත් එකයි වෙන් කරන්න බෑ. මූල බීජය අල්ලන්න පුළුවන් වෙන්නේ රෝග ලක්ෂණ පහළ වෙන ලෙඩාගේ විතරයි. ඒ නිසා පරිශන කරන කට්ටිය පුළුවන් තරම් බලනවා රෝග ලක්ෂණ පහළ වෙමින් ඉන්න එකනාගේ මුත්‍රාවල ලේවල පස්සේ හම්බෙන ද්විතීයි ආසාදන වලින් තොරව මූල ආසාදනය ඇති කරන රෝග බීජ අල්ලන මේ ආදරයට නෙවෙයි. ඒ රෝග බීජ ඇති කරගෙන කෞතුකාගාරය තියෙන ඌව කාල විනාශ කළා මරන්න. මරන්න නම් පටන් ගන්න දන හට අල්ලන්න. ඊට පස්සේ අපිට ඔය කුෂිකර්මය උගන්වනකොට කියන දෙයක් තමයි ඒ රෝග බීජය ආවට පස්සේ නිරෝගී කෙනෙකුට ඒ ශරීර බීජය දීලා නැවත සාතිකයක් ගන්නවා මේ රෝග බීජය ඇතුල් කෙරුවොත් මේ රෝග ලක්ෂණ මතුවෙනවා ඒක සාතික වුණාට පස්සේ දෙවෙනි සැරේටත් කරනවා තුන්වෙනි සැරේටත් කරනවා කොක්ස් පොස්ටියුලේෂන් කියලා තුන් සැරයක් කළා තමයි ජාතික ප්‍රකාශ කරන්නේ මේක රෝග බීජය මේකයි ඒක නතර කරුවට පස්සේ මූල රෝගේ කැඩෙනවා මූල රෝගේ ඇති වුණාට පස්සේ නානාවිද රෝග බීජ වලට මේ ලෙඩා ආතුර වෙනවා ඊට පස්සේ සංකීර්ණතා ගොඩක් ඇති වෙනවා නමුත් ජනපද රෝගේ අල්ලන්න මූලය අල්ලන්න ආන්නේ වගේ සරුවචන් වහන්සේ මේ මේකේ නානාවිද රෝග බීජ වලින් විනාශ වෙලා විකාර වෙලා පිසු කෙලින ලෝකේ උන්වහන්සේ පසර ගිහිල්ලා ගිහිල්ලා එක ආස්වාසික මුල ඇල්ලුවා. එක ප්‍රස්වාසික මුල ඇල්ලුවා. අල්ලුණු දෙවුණා එතන තියෙන গুপ্ত ස්වරූපේ. එතන තියෙන මායාකාරී ස්වරූපේ. අපේ හිත එතෙන්ද යන්නේ නැති ගතිය. එතෙන්ද යනකොට පොළාපයි. එතෙන්ද යනකොට පොළාපයි. නෝ ඒක හරි කම්මැලි. ඒක හරි නේ ඊට වැඩිය හරි හොඳයි ඇති වෙච්ච ආස්වාසිය බලන්න. ඊට වැඩි හරි හොඳයි ඇතිවිච්ච ප්‍රසවාසය බලන. ඊට වැඩි හරි ලේසි ඇතිවිච්ච තරහ බලන එක. ඉතින් හරි ලේසි ඇතිවිච්ච ආශාව බලන. ඒව වල බල හිතට කවදාකවත් ඇතිවීම මුල මුල බැලීමෙන් සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ಜಾති සංසාරයේ පිටිපස්සට යමින් ගහගේ කාල හදන මිනිහා දකින්න තිතාකල් මම ප්‍රකාශ කරේ නෑ. දැන් මම ප්‍රකාශ කරනවා මං ගේ හදන වඩුව දැක්කයි. ගහකරන් දිස්සෝසී පුනගේ යන්න කාසි තොට ආයෙ ගෙවල් හදන්න තියන්නේ. මේ කියන්නේ මේ ජනපද රෝගේ මූල බීජය අල්ලගත්තට පස්සේ ප්‍රකාශයක් කරනවා ඊට පස්සේ මිනිස්සුන්ට කියනවා මේ රෝග බීජය මෙන්න මේ pH තත්ත්වයට අරදී වැටෙන්නේ මේ උෂ්ණත්වය වැඩෙන්නේ මෙන්න මේ තැන්වල වැඩෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් මේකයි ඒ නිසා මේ ආම්ලික තත්ත්වය ඇති වෙන්න දෙන්න එපා මේ උෂ්ණත්වයට ලක් වෙන්න එපා මේ තැන්වලට යන්න එපා කියලා හරියටම කියන්නේ රෝග බීජ අල්ලගෙන. ඉතින් මතක තියාගන්න රෝග බීජ අල්ලන්නේ රෝගයට නම්බු දෙන්න ස්තුති කරන්න මෙවුව විනාශ කරන්න. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ අපි මේ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසයේ පටන් අරගෙන ඒක ඉතින් කාටත් බලවම් ඉන්නර කරන්න පුළුවන් නේදන්නේ. ඊට පස්සේ මේ ආශ්වාසයේ මුලට යන්න ප්‍රශ්වාසයේ මුලට යන්න පිම්බීමේ මුලට යන්න හැකිලිමේ මුලට යන සරුවචාන්සේ කතා කරන මේ මුල සොයාගෙන යෑමත් රෝගේ රෝගේ නිදානය ප්‍රතිකර්මේ සහ ප්‍රතිකර්ම ක්‍රමයේ කියන ඒ දෙක අතර පුදුම සමකමක් තියෙනවා. මේ සංසාර රෝගයයි ශාරීරික සාමාන්‍ය භෞතික රෝගෝලටයි. ඉතින් ඒ සියලු කායික රෝගවලට බුදුහාමුදුර තමයි බෙහෙත හෙව්වේ. ඒකයි සෙච්චිරි දෙනමා ගුණමෝදානං සත්හට වන බව දුකට වේදානං කියලා බුදුරජාණන්සට වෙදෙක් කියන නම කිව්වේ ඔය දැන් ඉන්න හැම PhD ડોක්ටර් කෙනෙක්ම MD කෙනෙක්ම උදේ බුදුහාමරට වැඳේ නැත්තම් ණය. ඒ තරම්ම මේකේ මුල හොයලා දුන්නේ බුදුරජාණන් වහන්සේ ඊට ඉස්සලා කිව්වේ මොකද්ද? මේ ලෙඩේ එන්නේ මේ ව්‍යාධිය එන්නේ දෙයයන් වහන්සේගේ ශාප නිසා. උඹලට කරන්න දෙයක් නැහැ මේක. උඹලා ඒක තීන්දුවයි. ඒක නිසා ඒ දෙයයන්න්ට යාගයක් තියාපන්. එහෙම නැත්නම් අහවල් පුදු පූජාව කරපන්. ඕක තමයි මුළු ලෝකව්‍යාපී ක්‍රම වේලා තියෙන්නේ. නමුත් මේක තමයි බමුණන්ගේ ක්‍රමේ සරුවත් යන චෝපන්නේ ශස්ත්‍රීය ක්‍රමේ ශස්ත්‍රීයයි කියලා කියන්නේ කඩුව අතේ. අහුවෙන දෙයක් කප කපා බලන. ඒ නිසා උන්වහන්සේ තපස්සරෙක් විදියට සිතාත ගෞතම තපස්සරය විදියට උන්වහන්සේ මේ ලෙඩදියා ඒ උගන්නපු බමුණන්ගේ ක්‍රම වලට මේ ලෙඩේ ආවේ අසවල් දෙයයන් ආංශය අකමැති නිසා දෙයයන්ට පන්තුරක් ගැට ගහපන් එනතන් දෙයයන්ට යාගයක් කරපන් ඒ මොනම කතාවක්වත් වෙන මේ විග්‍රහ කරලා බලනකොට තේරුණා මේ මේ පිරිසත් තේරුම් ගන්න ඕනේ මොනම සිද්ධියක හෝ ආස්වාද ප්‍රසවාසයක හෝ මුල බලන්න යන්න අපේ හිත කැමති නැහැ. ඒ මොනක්වත් නැව මේ ආණ්ඩුව කරන හොරකම් ටික බලන්න. ඌ වගේ මුල බලන්න ආණ්ඩුව කැමති වෙනවා. හැම දේශපාලනඥයක්ම ගහන ගැහිලි වල මුල බලන්න ගියොත් කොයි පොලිස්පතියද ඉතුරු වෙන්නේ? කොයි අග්‍රවිංශකාරයද ඉතුරු වෙන්නේ? කද්දාකවත් බලන්න යන්නෙත් නෑ යන්නත් එපා. දෙන්නේ යොත් මකනවා. කිසිම දෙයක මුල බලන්න දෙන අනුගමන බබේ කම්බිනේටත් පෙන්වන්නේ නෑ. ඒකත් හංගලන්නේ කරන්නේ. මුල බලන එක ලෝකයා වහලා කරන්නේ. ඒවට වෙනම තිඹිරි ගෙවල් තියෙනවා. ආ පිරිමින්ටේ ඕන්න ඔය පොඩි උන්ට බලන්න හොඳ නැහැ කියලා ඒක වැඩි කියන පමණයි පෙන්වන්නේ. ඒ වැඩි හිටියන පමණ චිත්‍රපටි වල හැබැයි ඒවා පෙන්නනවා. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දුක තේරුම් ගන්න ඕන නම් දුක හට ගන්න තැනට යන්න ඕනේ. ඒ තැනට යන්න අපේ සමාජයේ පුදුමාකාර මේ තහංචි තියෙනවා. සමාජයේ එපා අපේ හිත කැමතිත් නැහැ. අපි කරන්න හදන්නේ මොකද්ද? එතෙන්දි පමා වෙලා වැඩේ මොයරුවාට පස්සේ ඒකට වෙදකම් අහනවා වලිගේ ගිනි තියාගෙන අහනවා. බුදුදහම කියනවා මේරුවාට පස්සේ මේරකම් ඉන්නවා කියන එක තමයි බුදුදහමේ මූලික ධර්මය පමාව. අප්‍රමාදය කියලා කියන්නේ ඇති වෙනකොටම බලපන්. ඇති වෙනකොට බලන්නේ ඉස්සලා ඉස්සලා පමා වෙලා බලලා ඒක පමාව නිසා මට මේක මුලමැද අල්ලා ගන්න බැරි වුණා. දැන් ඉතින් උත්සන්නයි. නමුත් මේ රෝගේ නිතර එනවනේ. මොන විදිහකට අපි කියනවා රෝගේ පැත්තක දාමුකෝ. ආශ්වාසය නිතර නිතර එනවනේ. ප්‍රශ්වාසය නිතර නිතර එනවනේ. ඒ එනේන ආශ්වාසයේ දැක්කට වැඩිය මුල අල්ලන්න බැරිද? එනේන ප්‍රශ්වාසයේ දැක්කට වැඩිය මුල අල්ලන්න බැරිද කියලා යනකොට තේරෙයි. පුදුමාකාර මේ මේ පොලාපැනිල්ලක් කරන්නේ අපේ හිතේ. ඉතින් මේකෙන් අපි අර කලින් කියපු தත්ත්වයට ගත්තොත් දුක හාත්පසින්ම තේරුම් ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් පටන් අරගෙන. ඊවට රූප ධර්මනේ පිම්බීම හැකිලිමෙන් පටන් ගන්න සක්මනට ගිහිල්ලා එදිනදා ජීවිතේ කරන මේ ස්පර්ශයට ලක් වෙන ඕනෙම දෙයක් හටගන්න එකම තාලෙට. ආන් ඒක දිහා බලලා ඊට පස්සේ නාම ධර්ම වෙන්නේ ඊර්ෂ්‍යාවක් හටගන්න නැති, ක්‍රෝධයක් හටගන්න නැති, ආශාවක් හටගන්න නැති, වෛරයක් හටගන්න හැටි වලට ඒකම යෙදෙව්වොත් සද්ධාාවක් හටගන්න නැති, සතියක් හටගන්න නැති, ප්‍රඥාව හටගන්න නැති, සමාධිය හටගන්නේ ඒ හට ගැනීමට හොඳ වෙනසක ભેදයක් නැහැ. හැමදේම පටන් ගන්න එක විදිහට. ආන් ඒ විදිහට බලාගෙන යන්න බලාගෙන ගිහිල්ලා හට ගැනීම බලන්න බැරි දෙයක් නැත්නම් මනුස්ස මනසේ තියෙන විචක්ෂණ බුද්ධියට හංගන්න පුළුවන් දෙයක් මේ මනුස්ස ලෝකේ නැහැ. මොන්න හරුපෙදී හරි කමන්නේ මුල දැක්කොත් නිවන් දකින්න. ඒකට මේ ආනාපානෙම රෙජිස්ටර් වෙලා නැහැ. පිම්බීම හැකිලිම රෙජිස්ටර් වෙලා නැහැ. අපි අපි මොකක් හරි අල්ලන්න මුලට ගිහිල්ලා ඒ මුල බලනා ගතිය සතිය කියන ධර්මතාවයේ හරහා අප්‍රමාදී කියන ධර්මතාවයේ හරහා ගත්තට පස්සේ ඒ පුද්ගලයාක යොද යොද බලනවා සෑම කුසලයකටම සෑම අකුසලයකටම සෑම සාධාරණයකටම සෑම අසාධාරණයකටම සෑම ධාර්මික දෙයකට සෑම අධාර්මික දෙයකට ওই ධාර්මික අධාර්මික ભેද තියෙන්නේ ඒ හොඳ සතිය හැදෙනකන් තමයි. සතිය හැදුනට පස්සේ ඕනම දෙයක නිවන් පෙත තියෙනවා. ඕනම දෙයකට මේ ආනාපානෙන් ගන්න සතිය යොදවන්න පුළුවන්. ඒක නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මෙන්න මෙව්ව බැලුවොත් නිවන් ලබන්න බැරි වෙනවයි කියලා එහෙම දෙයක් ලෝකේ නැහැ. ඕනම දෙයක තියෙන්නේ මේ හට ගැනීමක් පැවැත්මක් නැත්නම් විපරිණාමයක් සහ වැයවීමක් කියන සංකත ස්වરૂපය. ඒ සංකත ස්වરૂපයේ අසවල් දේ නිවන නැහැ කියලා එකක් නැහැ. හැබැයි සමහරව බලන්න අමාරුයි මොකද අපි හැඟුම්බර වෙන නිසා. සමහරව බලන්න අපිට අමාරුයි ඒව අපිට ආවේග ජනක වෙනවා. ආනාපානය කියන්නේ ආවේග ජනක වෙන්න ඕන එකක් නෙවෙයි. ආත්පස දකින්න ඕනේ. ජාතිපි දුක්ඛා කියලා කියන්නේ ඒ ආනාපානේ හට ගන්න තැන බලා ඉඳීම කියලා කියන්නේ උදුමාකාර ක්ලාන්ත කරවන අන්දමන්ද කරවන අසරණ කරවන සැක උපදවන අයියෝ මෙව්ව බලලා නිවන් දකින්න පුළුවන්ද කියලා සද්ධාව කඩන පුදුමාකාර කෙලෙස් මුලක් විදිය එකයි අපිට කරන්න තියෙන බුදුහාමුදුර අපිට කියලා තියෙනවා සබ්බම්බික්ක වේ පරිඤ්ඤයා. මහන්න මේ සියල්ල දත යුතුයි. ඒ නිසා ඒ සියල්ලෙන් මම එකක් වෙන් කරගත්තා. ඒ වෙන් කරගත් එකේ ඒ මුල බලන්න යනකොට වක්කාර ගති පහළ වෙලා කම්මැලි වෙලා නීරස වෙලා ඇඟ සහල වෙලා নানা ප්‍රදේවල් කරනකොට ඉති බුදුහාමුදුරන්ගේ සරණයි මම ඒකට යනවා ධර්මයේ සරණයි මම ඒකට යනවා කියලා අර જાතිය හටගන්න බලන තැනට යෝගාවචරයාගේ මානසිකාරය මේක යෝනිසුමංචකාරය කියලා කියනවා අග බලන පැත්තට කියනවා අයෝනිසුමංචකාරය කියලා අග බලන පැත්තට කියනවා බලු බැල්ම කියලා මුල පැන පැත්තට කියනවා සිංහ බැල්ම කියලා බුදුජානක අපිට උගන්වන්නේ දුක දැනගන්න ඕන නම් දුකේ හටගන්න දැනගන්න. ಜಾති දුක දැනගන්න. මේ අපේ හිතේ තියෙන ಜಾතිය සුබයක් කියලා. නමුත් හැමම දුකකටම හේතුව ಜಾතිය කියලා ඒක පිළිබඳව තිබුණ අර අසාධාරණ ගරුගාම්භීරත්වයේ පැත්තකට දාලා මතුවෙන මතුවෙන අරමුකේ මුල දැන ගන්නවා කියන එක එසේ මෙසේ යෝගාචර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ මොකද අඩු ගානේ ආස්වාසේ මුල කෝක වෙතත් ආස්වාස් ප්‍රසවාසයත් අහුවෙන්නේ භාවනා කරන පිරිසෙන් 120කට 30කට. උග දිනකොට ආස්වාස් ප්‍රසවාසය අහුවෙන්නේ නැහැ. ඒ තරමට මේක සියුම්. නමුත් ඒක දැනගෙන ඒකෙත් මුලට යනවා මුලට ගියාට පස්සේ තමයි ගේ හදන වඩුව අහුවෙන්නේ. අනේක જાතියක් අපි සංසාරේ ඇවිද්දි මොකද්ද? ඇති වෙච්ච ආස්වාසේ බල බල. ගොරෝසු වෙච්ච ආස්වාසේ බල බල. පමා වෙච්ච ආස්වාසේ බල බල. ඝන බහල වෙච්ච ආස්වාසේ බල බල. කවදා හරි ඒක හරහම තමයි හට ගන්න ආස්වාසේ සමුදය නිදාණය බලන්න පටන් අරගත්තී අපිට තේරෙගත්ත දවසක කවමදාකවත් මේ මනුස්ස ලෝකයේ බුදු කෙනෙක්ගේ උපදේශ නොලබපු කිසිම කෙනෙක් කවදාකවත් මේකට යන්නෙත් නෑ යන්නත් බෑ ගියොත් පරදිලා වැටෙනවා. නිසා බුදු උපදේශ සහිතව සද්ධාව ඇතුව සීලයක පිළිහිටලා ලොකු ලෑස්තියකින් ගියොත් ඊයේ වැටුණා මං අද යන්න ඕන කියලා ආන ඒ කෙනාට ටික ටික ඉදිරියට යනවා. ඉතින් ඒක ඒක උනාට පස්සේ බුදු දහම කියනවා ගහකරන් දිට්ඨෝසී පුණගේ යන්නකාසී සබ්බාතේ පහසුකා භග්ගා ගහකූටං විසංකිතං. ඒකේ ඌගව හදන පරාටික විනාශ කරා කණිවල කඩලා බෙදෙන දැම්ම විසංඛාරගතං චිත්තං මගේ හිතේ ආය ආසාවල් පහළ වෙන්නේ අරක ලැබේවා කියලා. අරක වේවා කියලා මොක හම්බුණත් හම්බෙන්නේ ඕක තමයි. මොක හම්බුණත් දුක නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ පිම්බීම හැකිලින් මුල බලපොකේනා තව දුරටත් ජීවිතයේ ප්‍රාර්ථනා ආශාවල් සංස්කාර චේතනා අධිප්‍රා ඒ ඔක්කොගම තියෙන දුක බව තේරුම් ගන්න මේක බොහොම ලස්සනට පහළ වුණාට අන්තිමට මහා කන්දක් වගේ බුල්ඩෝසරයක් ඇවිල්ලා අපි යට කරන්න වගේ යට කරන යන නිසා මීට පස්සේ අඩු ගානේ කායික වාචසික මානසික ක්‍රියා නෙවෙයි කායික වාචික මානසික ක්‍රියා සඳහාන චේතනාවක් වෙනකොටත් තීරුම් අරගන්නවා මෙතනින් තමයි පටන් ගන්න. ඒ විසංඛාරගතං චිත්තං හිතේ ආය සංස්කාර පැන්නගෙන දෙන්නේ නැහැ. තණ්හානම් කය මජ්ජගා ඊට පස්සේ ඒ නිසා ආය තණ්හාවට පළවෙන්න තරක් ඉතින් මේක අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ භාවනා ජීවිතයේ අහම්බෙන් වල. ඒක නිවනත් නෙවෙයි නිවන නොවෙන්නෙත් නෙවෙයි. ආන්න එක දැක්කට පස්සේ යම් කිසි කෙනෙක් ඒකට ගැළපෙන විදිහට ජීවන රටාව සකස් කරනවට කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. ඉස්ලාම මේක අත්දකින්න. මේක අත්දකලා මේකේ තියෙන විශ්වගත දැනුම, විශ්වගත தત્ත්වයේ තේරුම් අරගෙන මේකම තමයි හැමතැනම වෙන්නේ කියලා ඒකට ඉතින් මොකක් කරලා අපිට සූත්‍ර පිටකේ උදව් වෙනවා, කල්යාණ මිත්‍රයෝ උදව් වෙනවා. ඒ වුණාට පස්සේ ආන්නේ විදියට සංස්කාර ඇති නොකරන්නා වූ, චේතන ඇති නොකරන්නා වූ, තණ්හා ඇති නොකරන්නා වූ ජීවන රටාවකට යනවා කිව්වහම ඒක සම්පූර්ණ වෙනස් එකක්. නිසා නිරෝධ සත්‍ය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා ලැබෙන්නේ. ඒක මේ දුක පිළිබඳ කතාව ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ ඉදිරිපත් කරපු කාරණා නිසා භාවනාවේ ඉදිරිපත් වෙච්ච නවකයෝ හෝ වේවා නවීනය හෝ වේවා ප්‍රවීණය හෝ වේවා හොඳට දැනගන්න ඕනේ අපි මේ යන ගමනේ යන්න හදන්නේ මුඛාක් හරි පහසු අරමුණක් අරගෙන ඉස්සලා අරමුණ යාලු කරගෙන ගොරෝසු තන යාලු කරගෙන නැවත නැවතත් ඒ අරමුණ දෙන්න හදලා එන්න හදලා යාලු කරගෙන ආද වෙලා ලද ලද අවස්ථාවේ ඒක හට ගන්න තැන අපි හිතන්න ඕනේ හට ගත්තයි කියන්නේ පමා වෙලා බැලුවයි කියන එක හට ගන්න තැන බැලුවයි කියන්නේ අප්‍රමාදව බැලුවයි එනිසා හට ගත්තට පස්සේ දැක්කොත් අපි පමයි. නමුත් ඒ කොනාට තේරෙනවා මම බලලා මේ බලilla මම මෙච්චර වෙලා ගිහිල්ලා තියෙනවා. පමා වෙලා තියෙන සමට ගොරෝසු වෙලා යහනපාන වෙනුනේ ආශ්වාස ප්‍රශ්වාස වෙනුනේ. දැන් මම ඉතින් භාවනාදි කරන්න තියෙන නැවත නැවතත් ඒ ගොරෝසු එක හරි එnderලා ඒක පමා නොවි ප්‍රමාදීව බලමි. ආනේ ඒ පණිවිඩේ ඥානම් මම හිතනවා ධර්මදේශනා පණිවිඩේ sannivedana උණයි කියලා ඉතින් ඒ මතින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන ඉතුරු කරුණුත් ਸਰවචනාංශයේ ඉදිරිපත් කළා තියෙන කාරණාත් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු මේ විදිහට හිතට වද්දා ගැනීමෙන් සියලු දිනාට තමන් කරගෙන යන මේ යෝග කර්මය හොඳින් විශ්වාසයෙන් යුක්තව අධිමුඛයකින් යුක්තව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා සමග ධර්ම දේශනාව මෙතනින් නැතක.